අවසරයි ශිල් දිනාටම තෙරුවන් සරණයි අපිට දැන් ලැබිලා තියෙන්නේ සැලසුම් කරපු කාලසටහනේ හැටියට අවසාන අංකයට එහෙම නැත්නම් අපේ ප්‍රශ්න විචාරත් වල පිළිවෙලට නැත්නම් අපේ ධර්ම සාකච්ඡාවට ඒ නිසා අපිට ඒක සඳහා පැයකට කමාරකට වගේ කාලයක් ලැබිලා තියෙනවා කෙසේ නමුත් මම හඳුනා ගැනීමක් වශයෙන් කියන අපි ඒක ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. තියෙනවා ලිඛිත ප්‍රශ්න. ඊට පස්සේ අපි ලැබෙන කාල වේලාව අනුව සභාවෙන් මතුවෙන ප්‍රකාශන ප්‍රශ්න සහ අතුකාවට යන්න බලාපොරොත්තු වෙන්නේ. මම අරුණ මහත්තයා සූදානම්ෙන් ඉන්නවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අපි අරුණ ගිහිලා සිටිමු. ලිඛිත ප්‍රශ්න එකක් කර එකක් සභාවට ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම කරමි. මාස 5ක පමණ කාලයේ සිට අරමුණ සංසිඳී ඊතා සංසුන් භාවයකට ඊතා සංසුන් භාවයකට සිතපත් වේ. වරින් වර සිතවිලි ටිකක් පහළ වුවත් ඒ බව දැන නැවත අරමුණට සිත යොමු කරන විට පිම්බීම හැකිලිම සංසිඳේ. මෙසේ සෑම විටම පැයකට වැඩි කාලයක් සිටිමි. මුලදී වේදනාව ඇති වී ඉරියව් මාරු කළ මම දැන් සංසුන්ව සිටිමි. සමහර විට මා ඉස්සරහට නැමේ. සතියෙන් ඒ වළක්වා ගතිමි. නිදිමතද නැත. මාගේ සිත ඒකාග්‍රතාවයට පත්වන්නේ මෙසේද? ශූන්‍යතා විහරණය මෙලෙස සිදුවේද කරුණාකර පහදා දෙන්න. පළවෙනි ප්‍රශ්න. මේක අපි අද ධර්ම දේශනා ගොඩක් කාලට මේක වට කරගෙන වෙච්ච ධර්ම සාකච්ඡාවක් ධර්ම දේශනාවක්. ඉතින් ධර්ම දේශනාව සහ ප්‍රශ්නේ සම්බන්ධ කරලා කියනවා කියන තියෙන මේක නැවත නැවතත් වෙtti මේකට හුරු වෙනවා නම් මේකට තමයි හැඩ ගැහෙනවා නම් ශුන්‍යතාවීරට හුරු වෙනවා. ඉන්නේ සැක වැඩි වෙනවා නම් බය වැඩි වෙනවා නම් ප්‍රශ්නේ අවුල් වෙලයි කියලා කියනවා. ඒ නිසා මේ අත්දකින්න කෙනා නැත්නම් ප්‍රශ්න විදින එකනට අර ඉස්සර වගේම නැවතත් විවිධතාවනි කරපස්සේ හිතවිලි එන වෙලාවල් තියෙනවා නිදිමත එන වෙලාවල් තියෙනවා වේදනාව එන වෙලාවල් තියෙනවා නමුත් ඉන්නේ ඉන්නේ ඉන්නේ මගේම ක්‍රමසාවිදි හරහා මම ඒව තේරුම් අරගෙන මින් ඉන්නවා නමුත් තාම හිතවිලි සහ මේ වේදනා සහ නිින්ද සම්බන්ධව ලියලා තියෙනවා ඒව දැන් ගොඩක් සමනේ වෙලා තියෙනවා කියලා තවත් ප්‍රශ්න තියෙනවා මේ මතුවෙන හැම වෙලාවකම වෙන්නේ කෙලස් කැපෙන. ඒ නිසා ගෙවක් වෙන හැටි දකින්න නැවත නැවත කැපි කැපි යනවා කියලා කියන්නේ අතපය කඩා ගන්න නැතුව කැපෙනවා හැබැයි ආයේ නොයේවා කියලා හිතුවොත් තමයි පැටලිල්ල තියෙන වැරදිල්ල තියෙන්නේ. නැවත නැවත එනවා එනේ එනේ කපන්න අපි සාමාන්‍ය උදාහරණයක් වශයෙන් කියනවා කොවිතං කරනකොට කුෂ්කර්මේදී හේන් කොවිතනක් කරනවා ගොඩ කොවිතනක් හොඳට පස සකස් කරලා අපි බෝගට හිරනවා ඊනට බෝගයටත් එක්ක සම සම වගේ තනකොළ වැඩේ. එතකොට ගොවියා ගොවිලියන් දරුවන් එකතු කරන බෝගයට ඉතුරු කරලා බෝග පෙළ ඉතුරු කරලා බෝග අංකුර ඉතුරු කරලා තනකොළ අයින් කරනවා. අයින් කරන පස්සේ ඔන්න පොළොව පැතිරීගෙන භෝගේ වැඩෙනවා. ඊට පස්සේ දෙවෙනි තනකොළ પરම්පරාව එනවා. එයා වෙහෙස ගන්න. ඊට පස්සේ දෙවෙනි අතුරියක් යෑම කියලා කියනවා නෙලනවා. නෙලුවට පස්සේ දැන් භෝගේ තව ටිකක් පොළොව බදා ගන්නවා. පොළොව වසා ගන්නවා. වසාගත්තට පස්සේ තුන්වෙනි හැරේට සුපාරිවට අතනින් මෙතෙන් තව තනකොළ එනවා. දක්ෂ ගොවියන් සමහර තුන්වෙනි සැරේටත් අතුරුයක් ගන්නවා. නැත්තම් සමහර අය තුන්වෙනි සැරේට නෙලන්නේ බෝකෙටම ඉඩ අරිනවා. පොළොව වහගත්තොත් ආයෙ තනකොළ නැගිටින්නේ නැහැ. නැගිට්ටට භෝගය පොළවෙන් 180ක් වහලා නම් සූර්යාලෝකය ලැබෙන්නේ භෝගෙට. දැන් භෝගෙ දෙන්නවා. තනකොළ තාම තියෙනවා. තුන්වෙනි සැරේ අතුරුවක් ගාවත් නැතත් තනකොළ තියෙන ඉතින් දක්ෂ කෝය දන්න තනකොළ ටිකක් තිබුණා දැන් භෝගේ දිල්ල ඉවරයි. ඒ වගේ අපි දන්නවා කෙලෙස් හිත තියෙනවා නික්ලේශී නිර්මල එහෙම නැත්නම් අක්‍රියා හිත තියෙනවා. ඊට පස්සේ කෙලෙසයක් එනවා හිතවිලි වේදනා සද්ද. නමුත් එන්නේ තමයි තේරෙනවා නම් අර නික්ලේශී ගතිය දිනනා මේ කෙලෙස් සුපාරි වෙනවා දුර්වල වෙනවායි කියලා. යම් කිතනකට ගියාට පස්සේ අපි භාවනා පැත්තක දාලා භාවනාවටම කියනවා ඔබට ඕන නම් කෙලෙස් නැති කරගන්න ඕන නම් තියෙන්නට බෑ දැන් මට බය වෙන්න දෙයක් නැහැ කියලා තමන්ට විශ්වාසය. එහෙම නැත්නම් ඒක කියන පෙර දැක්ම කියලා අදිමොක්ක චෛතසිකය කියලා තමයි තේරෙනවා දැන් ඉතින් මේ කෙලෙස් ආවට කෙලෙස් වලට මාව බය කරන්න බෑ කෙලෙස් වලට මාව යටපත් කරන්න බෑ හැබැයි මම දැන් කෙලෙස් වල කියලා බය නැහැ කෙලෙස් තියෙනවා ඒකට බය නැහැ එතෙන්ද ගිහිල්ලා නැහැ හැබැයි එතෙන්ට යන්න හොඳ දක්ෂ පියවර දෙක තුනක් අරගෙන තිනවා මේ ප්‍රශ්න දිනේ කරා ඒ නිසා මතක තියාගන්න ඔය නිින්ද පිළිබඳව කතා කරා වගේ, වේදනා කතා කරා වගේ, ඔය මතුවෙන හිතවිලි අර දෙවෙනි සැරේ අතුරුයක් කාලා භෝගේ යට එන කියලා මේ තනකොළ වගේ. සියල්ල තනකොළ මකන්න එපා. මකන්න බෑ. මේ ළඟදී මම දැක්කා කොහෙද මම දැන මම හිතන පිටට තියෙනකොට දැක්කේ. if there is a garden there should have weeds කියලා. garden එකක් කවදාකවත් තියෙන බෑ weeds නැතුව. ඉතින් වීස් නැති ගාඩන් එකක් කියනකොට ඉතින් දිවි ලෝක වෙන්නේ. ඒක නඩත්තු කරනවා කියලා කියන්නේ එන එන ටික දැන් ගාඩන් එක ෂේප් එක එහෙම තියෙනවා. අතට මෙති කියන්නේ තනකොළ ටික අයින් කරනවා. අන්න ඒ වගේ තනකොළ නොයවා කියලා හිතවනම් ඒක තියරිටිකල් මැක්සිමම් එක වෙන්නේ නැහැ. නමුත් තමයි තේරෙන්න ඕනේ එන්නේ ක්‍රමවේදය හරහා. අර පිවිතුරු මනස මම ඉතුරු කරගන්න හැටි දන්නවා. හැබැයි කෙලස් නොයවා කියලා ප්‍රාර්ථනාවක් නැහැ. අපි රැස් කරලා තියෙන කන්දේ හැටියට බලනකොට මදි. එනවා මදි. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව සතුටු වෙනවා මේ එනේන හැම වෙලාවෙම මේවා ගෙවෙනවනේ, ක්ෂය වෙනවනේ, කැපෙනවනේ ඒක සිද්ධ වෙන්නේ දැක දැකනේ. ඉතින් ඒකට යා දන්නවා මේවා දැන් දැන් ගෙවෙන්නේ ආයේ නැත්තටම නැති වෙන්නේ. මෙතෙක් වගේ සමතින් යටපත් කරා නෙවෙයි සීලින් යටපත් කරා නෙවෙයි මේ විපස්සනාවෙන් යටපත් කරන්නේ සමූල ඝාතනයක් සිද්ධ වෙනවා. ආන්නේ වෙනකොට ඔලෝසන ගතිය එනවනම් නිවන් දැක්කේ නැතුවට නිවෙන්නේ සැප විඳිනවා. කෙලෙස් ඉවර වෙලා නැහැ. නමුත් ඉවර වෙච්චහම මෙහෙම ඇති. දැන් තිබුණත් මගේ හිත සැලෙන්නේ නැහැ. හොරි කරන්නේ නැහැ. ඒක කාටවත් කියන්න බෑ වරුදු නැති කරන්න කියලා කියන්නේ බෑ බෑ කෙලෙස් තියෙනකම හොරි කරන්න ඕනේ. ඒගොල්ලෝ ඒක අයිතිවාසිකමට තියාගෙන තියෙන හොරි කරන එක තමයි. ඉතින් මෙතෙන් ගියාට පස්සේ යෝගාවචර තේරෙනවා මම නිවන් දකලා නැහැ තාම. නමුත් දැන් ප්‍රතිපදාට වැටලා තියෙන්නේ. මට එනේන බෝලෙට ගැව්වොත් විතරයි සෙන්චරියක් ගන්න පුළුවන් වෙන්නේ නැත්තම් බෝලාවේ නැත්තම් මට මේ ස්කෝ කරන්න බෑ. ඒ නිසා බෝල ගන්න මිනිහව තරහ වුණොත් මොකද කරන්නේ? ඊයක මෙච්චර කරලා මම යන්තම් මේ ටීම් එකට ඇතුල් වුණාට පස්සේ මාව අවුල් කරන්න හදනවා. මම කැත මිනිහයි කියලා බෝල ගන්න මිනිහව තරහ වෙන්නේ නැහැ. දාන්න කියන දන්න දාන දහංගට දාලා. තමන් දැනගන්න ඕනේ මේක බවුන්සර් එකක්ද ස්ක්‍රූ බෝල් එකක්ද ෂයි බෝල් එකක්ද කියලා දැනගෙන වැඩ කරන්න පුළුවන් නම් ඒකද ක්‍රිකට් කියලා කියනවා. ඒක තමයි මේකෙදී ඒක හොඳ ප්‍රකාශයක්. නමුත් තාම ලියලා තියෙන ටිකක් පශ්චාත්තාපිය වගේ. ඒව නැත්තම් පැකිලිච්ච ගතිය වගේ ලියලා තියෙන්නේ. නමුත් මම මේ පෙන්වන්න හදන එකේ තියෙන හොඳ පැත්ත අර නිින්ද ගැන කතාගත කරා කටයුතු කරා වගේ වේදනාව ගැන කටයුතු කරා වගේ මතක තියාගන්න ඔය දැනට කොච්චරවරින් එන්නේ වුවත් ඒකට මුහුණ දීම හරහා ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉවර වෙන දැනකට යන්නේ අන්නේ විශ්වාසයෙන් කටයුතු කරන එකයි විශ්වාසයෙන් නැතුව කටයුතු කරන එකයි සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රශ්න දිහා බලන්නේ සක්මන් හරි වෙනස් නම් උත්තර දෙකක් වෙනස්. අර හැකි සංඥාවටයි බුදුචානන්සේ ධර්ම දේශනා කරන්නේ. එම ප්‍රශ්න අවසරයි ස්වාමීන් වහන්සේ එම ප්‍රශ්න කරුගේම දෙවෙනි ප්‍රශ්නය සක්මනේදී දැන් මෙනෙහි නොකොට සිතවිලි නොමැතිව හොඳින් කරගෙන යමි. මෙයද උපේක්ෂාවෙන් කරමි. මාගේ මේ භාවනාව තාමත් ඉදිරියට යාමට තවත් ඉදිරියට යාමට ඔබ වහන්සේගේ උපදේශයක් පතමි. ඔබ වහන්සේට නිරෝගී වේවා. මේක නැවත නැවත කිරීම තමයි කරන්නේ. සමාන උද සාර්ථක සක්මන් සිද්ධ වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව මල් පිවිලි උඩ යනවා වගේ පිම් පිට වඩිනවා වගේ. සමාන ප්‍රශ්න එනවා. මේ තමයි තේරෙනවා නම් ඔය કોઈ ප්‍රශ්නේ ආවත් දැන් කායිමත් අහන්න තුමට සාමාන්‍ය යපෙන්න පුළුවන්. හුඟක් වෙලාවට ඒ වුණාට ප්‍රශ්න එනවා. ඒ එන එක නිසා මම දිනුවක් ලබන එන්ටර්ටේන්මන්ට් ගෙවෙනවා කියලා සක්වන පුදුමාන්තරම් අනායාසයෙන් වෙන තැනට යන්න පුළුවන් නම් ඒකයි ඉතින් තමන්ගේ භාවනාවේ ඍජු ප්‍රතිපදාවකට ඍජු කෙලස් කපේකට වැටලා තියෙනවා. ඊට පස්සේ තේරුම් අරගන්න එදිනදා සාමාන්‍ය කරන වැඩ තියෙනවානේ. ඒ හැම කටයුත්තක්ම අනායාසයෙන් වෙන බවට වග බලා ගන්න. එහෙමනම් ඒව ඉවරනාට පස්සේ විශ්‍රාම ගන්න ඕන විවේකයක් ගන්න ඕන තමයි තියෙන හොඳ ෆ්‍රෙෂ් වැඩේ කරලා ඉවරනාට පස්සේ හොඳ නව භාවයක් තියෙනවා ආන්නේ බව තියෙනවා තමයි තේරෙන්නේ මේ විශ්‍රාමයේ මේ විවේකයේ මේ උදකලාව ඉරියව්වෙවත් දවසේ වෙවි වෙලාවෙවත් වට පිට ඉන්න කයක නෙමෙයි තියෙන්නේ තමන්ගේ විවේකයේ වැඩි වෙන විශ්‍රාමයේ වැඩි වෙන වැඩ කරනකොට අරයක්ගේ හුඟක් හොඳ ඇති ඊගාට සක්මන හොඳ ඇති ඒ නමුත් එදින්දා වැඩවලත් අර විවේකයෙන් උදේකලා වෙන විදිහට වැඩ කරගෙන යනවනම් තමන්න තේරෙන පටන් අරගන්නේ අර දැවෙන ඉන්ද්‍ර ප්‍රමාණය අඩුයි. වැඩ ඉවරනට පස්සේ තියෙන දැවිලි තැවිලි අඩු වෙන ගතියනවා. මුකක්ම ඒකේ මම හිතන්නේ කැපී පෙනෙන වෙනස දකින්නේ සක්මනේ. සක්මන් නිතරම සිද්ධ වෙන්න ඕනේ අනායාසයෙන්. ආයාසයෙන් කරලා ට්‍රක් එකට දාලා ඔහි අනායාසයෙන් යන්න ඇරියට පස්සේ ලොකු සාන්තියක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස ඊළඟ ප්‍රශ්නය ආනාපාන සති භාවනාවේදී හුස්ම ගෙවි ගොස් විනාඩි 30කට පමණ පසුව මට ශාන්තියක් වරහන් ඇතුලේ pleasant feeling සැහැල්ලුවක් දැනේ සතිය දිගටම පවතී නමුත් විටින් විට කැඩී යයි වරින් වර වේදනා ඉවසිය නොහැකි අන්දමට ඇතිවේ මේ වේදනා දෙසත් සතියෙන් බලමි. වරින් වර සිතිවිලි සැලසුම් අදහස් ඇවිත් යයි. නමුත් බොහෝ වේලා මම හිස්තන බරහන් ඇතුලේ empty space තුල සිටිමි. මේ හිස්තන මම සතියෙන් බලමි. ප්‍රශ්නය මාස කිහිපයක් තුලදී මම මේ අත්දැකීම වින්දෙමි. ඒකාකාරී බව දිගටම පවතී. මෙය භාවනාවේ එක තැන කැරකීමක්ද. කරුණාකර උපදේශක් පතමි. මේකේ අවස්ථානුකූල විස්තර හොඳයි. තම දවසක යෝගාවචර පුළුවන් නම් බලන්න පර්යන්කේ මුල සිට පය දක්වා අවසානයේ දක්වා ඉන්නකොට නෝකේ විවේක වෙන තැන් හිත වේදනාවලින් කැළඹෙන තැන් නැත්නම් මොනවා අරමුණු වලින් ආයෙ විවේක වෙනවා ආයෙ කැළඹෙනවා මේකේ හරියටම මේ ප්‍රස්ථාරේ හැඩයක් තියෙනවා. ඒ හැඩේ තාම දැකලා නැහැ. පළවෙනි එක බොහෝම ඉල කියලා බොහෝම පහල යනවා. ඊගාව රැල්ලේදී එච්චර උඩ යන්නේ නැතුව එච්චරම පල්ලයට යන්නේ නැතුව ඉන්නේ ඉන්නේ ඉන්නේ රැල්ලේ හැඩේ තිබුණාට රැල්ලේ එන්නේ එන්නේ එන්නේ පුංචි වෙනවා. ඒ කියන්නේ විවේකයක් අඩු වෙනවා, කරදරත් අඩු වෙනවා එන්නේ. එතකොට යෝගාචරයට පේනවා මුලදි මුලදි නම් විවේකයට සාපේක්ෂව කරදර බොහෝම ලොකු වෙනසක් තියෙනවා. එන්න එන්න ඒක නැවත වෙනකොට වෙනකොට මේ රැල්ලි හැදී බලන කෙනාට තේරෙනවා විවේකයක් වැඩි වෙලා හිටින්නේ නැහැ කරදරෙත් වැඩි වෙලා හිටින්නේ ආය විවේකිනෝ ආයව කරදර ඕමම ගිහිලි වෙලා මේ යෝගාචර දැනගත්තත් නැතත් වෙන්නේ මොකද්ද විවේකය කියන්නේ කරදරේ නිමාව කරදරේ කියන්නේ විවේකයේ නිමාව කියලා තේරුම් ගන්න. එතකොට දෙකේ එකටවත් විශේෂමනාපයක් වෙන්න ඕනේ නැහැ කරදර වුණොත් විවේක වෙනවා විවේක වුණොත් කරදර වෙනවා. ඒක දන්නවනම් මේ තියෙන සාපේක්ෂතාවාදයක් කරදර නැති විවේකයකුත් නැහැ විවේක නැති කරදරයකුත් නැහැ නිසා මේ දෙකට දොස් කියන එක තමයි කෙලස් කියන්නේ. මේ දෙකට හිත් පීඩා ගන්න එක මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වේලා තියෙන දෙයක් নিরপেক্ষ සාපේක්ෂව වැඩ කරන දෙයක් කියලා දැනගත්තොත් මේ කරදර වලට චෝදනා කිරීමත් අඩු කරනවා විවේකී ගැන උඩ ආඩම්බර වීමත් අඩු කරනවා එතකොට මේ දෙකෙන් එන බලපෑම අඩු වුණාට පස්සේ විවේක කරදර නැති වෙන්නේ නැහැ නමුත් ඒකෙන් හිත කරදර ගැනීම අඩුයි. විවේක කරදර අඩු වෙන්නේ නැහැ. හිත කරදර ගන්න එක අඩුයි. ඒක කෙලින්ම සම්මාදිට්ඨිය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක කෙලින්ම යෝනිසමනස්කාර සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක නිසා පොත්පත් වල එහෙම නැත්නම් ඒ දීර්ඝකාලීන බරපතල රෝග සහිත යෝගීන් සඳහා මේ සතිය යොදා කර පරීක්ෂණ වල පේන තියෙනවා සතිය වඩන යෝගාචරගේ වේදන අඩු වෙලා නැහැ. තවත් වේදන දැරීමේ ශක්තිය වැඩි වෙනවා. එතකොට ඔය යෝජනා තියෙන හිත් කරදර අඩුයි. සත්‍ය නොවටපු එකනට එනේන වේදනාවෙන් හිත් කරදර ගන්න නිසා අමතර දුකක්. එතකොට යාට පේන්නේ එන්නේ වේදනාව වැඩි. නිසා වේදනාව අඩුවීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ දරා සිටීමේ ශක්තිය වැඩි වීම. ඒක වැඩි වෙනවා අපේක්ෂාවෙන් ගියොත්. අපේක්ෂා කරනවා කියන එක ලෑස්ති. මේකයි වෙන්නේ කියලා ලෑස්ති වුණොත් එimhe එනේන වේදනාවට චෝදනා කරන අඬාවෝ ගන්න දුක් කරදර හිත් කරදර ගන්නව වෙනුවට නොගැනීමටයි බුදුහාමර අපිට ලයිසන් එක දීලා තියෙන්නේ. වේදනාව ආවොත් තමයි සාන්තියක් එන්නේ. සාන්තියක් ආවොත් තමයි වේදනාව එන්නේ කියලා. මෙන්න මේ දෙක විශේෂයි උපේක්ෂාව. ඒක කිසිම ආගමක මේ සර්වඥාසි කියන්නේ කොටින් පිට මේ සාපේක්ෂතාවාදී කවුරුත් උගන්වන්නේ. ඒක නිසා කවදාකවත් අපිට විවේකයක් ලැබෙන්නේ නැහැ කෙලස් තිබුණ නැත්තම්. කෙලස් ලැබෙන්නේ නැහැ විවේකයක් විවේකයේ ඉන්නකොට තමයි අර කෙනෙහිල්ල හොඳට තේරෙන්නේ. කෙනෙහිල්ල ඉන්නකොට තමයි විවේකයේ තේරෙන්නේ. අන්න මේ දෙකේදී එකක් හොඳයි එකක් නරකයි කියන එක තමයි යෝගාවචකයේ දුර්ලභම. මේ දෙකටම සමසිත. එහෙම නැත්නම් අම්මා හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගිය මල්ලිය පාවසෙම දෙතනම හොඳේ කියා කියලා. එතකොට වේදනාව තියෙන නිසා තමයි විවේකයේ තේරෙන්නේ. කාණජ සප්පයි සූත්‍රය හරියටම ධර්මචක්‍රය සඳහන් කරලා තියෙනවා. ඔබට විවේකයේ තේරෙන්නේ කරදරේ ආපු වෙලාවට තමයි. කරදර එනකොට තියෙන යඩේ මම මෙච්චරලා ඉඳලා තියෙන විවේකිනේ කියලා විවේකේ ඉන්නකොට විවේකේ තේරෙන්නේ නැහැ. සාපේක්ෂව නැහැ. මොකට කන්ට්‍රාස්ට් නැහැනේ. ඒතර විවේකිනකොට විවේකේ තේරෙන්නේ නැහැ. කරදර එනකොට කරදරේ තේරෙන්නේ නැහැ. මොකද කරදර ඉන්නකොට කරදර තේරෙනවා අපි නිවන් දකින්න එපා. භාවනා නොකර බෑ. කරදරයි විවේකයි දෙකේ ඉන්නකොට බුදුබණ දාන්න. මේ දෙකේ එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍යයයි සාපේක්ෂයි. එනිසාම ප්‍රතිපදාවක් ගැනීමෙන් දෙක පුළුවන් නම් 50 50 හිටින්න. අන්තිමට ගියාම මේකට තියෙන තැවෙන ගතිය, පෙළෙන ගතිය, දැවෙන ගතිය එන්නේ නඩු වෙනවා හිත් කරදර නොගැනීමේ කලාව හරහා. ඒ නිසා මේ තොරතුරු ඇත්තයි. නමුත් මේ උච්චාවච භාවයේ තරංගයේ තරංග ආයාමය එන්නේ එන්නේ අඩු වෙන තරංගයක් මේක දුවන්නේ. උදාහරණයක් අසෙන් කියනවා නම් බිට් ස්පින් එක දකලා තියෙනවා. අදවල් කුෂක් කරනකොට ගන්න ස්ප්‍රින්ග් එක කොනාකාරයි. ලොකු රවුමකින් පටන් ගන්න එන්නේ එන්නේ පුංචි වෙන්නේ. අන්න ඒක බලන්න සරත් තිරස්සේකාට සාපේක්ෂව අන්න එහෙමයි මේ වැඩේ යන්නේ. හැබැයි බෙච් පින් එක වගේ නෙවෙයි වෙන්නේ ගොඩාක් ළඟ ළඟ යන චක්‍ර රාශියකින් සිද්ධ වෙන්නේ. ඒ චක්‍රය දැකලා බුදුහමතුරු බණ කියන්නේ. අපි මේක එක කැලලක් අල්ලගෙනයි චෝදනා කරන මේ ඉහළ යනවා පහළ යනවා කියන. පහළ ගියොත් ඉහළ එනවා. ඉහළ ගියොත් පහළ යනවා. අන්න එක බලන්න මේකේ පැටර්න් එකක් තියෙනවා. ලොකු කටකින් පටන් ගන්න එන්න එන්න කඩලා කොටක් වගේ පුංචි වෙගෙන යනවා දැක්කම තමයි තේරෙන්නේ தත්ත්වේ පාන්නේ යටතරයි එන්නේ. එන්නේ එන්නේ මගේ වශී වෙනවා කියල මේක පිළිබඳ චෝදනා කරන ගතියක් වෙන නිසා ඒ ආරය දැක ගන්නා සුළු භාවනා කරන්න යන ක්‍රමෙමයි. එතකොට තමයි ලොකු ඉලියක් වැඩි. අවසරයි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මීතිරිකල වැඩසටහනකට 85 වෙනි වැඩසටහන සහභාගී වීමේ අඩු කතා බහ හොඳ ප්‍රතිඵලයකි. සිහිය පිහිටවීම වෙනදාට වඩා සාර්ථක විය. ඉක්මන් සමාධියද ලැබීමි. එහෙත් අනික් අය නුරුස්නා ස්වභාවයක්ද ඇතිවිය. මෙය මගහැරි මගහැර ගැනීමට ඔබ වහන්සේගෙන් මඟ පෙන්වීම ලැබේවා. ඔබ වහන්සේගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. තමයි ටික ටිකක් වැඩේ හරියාගෙන යනකොට තණ්හාව අඩු වෙනවා. තණ්හාව කියන්නේ මනාපෙනේ. තණ්හාව නැතිවට අමනාපේ පාද. මේක බොහොම ප්‍රසිද්ධ දෙයක්. අනීතස්කම ඒකාකාරීව කම්මැලිකම බය කියන්නේ අමනාපය. චමනාපය කියන්නේ පැහැදිලිවම තණ්හාවට විරුද්ධව කියලා තියෙනවා. ඒ බව දන්නවනේ ඉතින් පේනවා බුදුහමෝ දෙන තරම් හරියට අපිට ගන්න බැරිකම තියෙනවා. ප්‍රතිඵල එන තරම් ගන්න ලෑසි නෑ මොකද අපිට කියන්නේ අමනාපේ ටික ටික දෙන්න කියලා. එහෙම තණ්හාව අඩු වෙන එක සැර වැඩි. ඒ තරම්ම මේක බඩපදාගෙන හිටපු එකක්. බුදුරජාණන්සේ ක්‍රමේ මොකොත් නැහැ. භාවනා ඉඳගත්ත ගමන් නීරසකම ඒකාකාරී කර කම්මැලිකම අවනාපේ පහළ වෙනවා. ඉතින් යෝගාවචරය හිතන මේ ළඟ ඉන්න කෙනා නාලා නැති නිසායි මේ අවනාපේ පහළ වෙන්නේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් බණ දන්න කෙනෙක් නම් දන්නවා මෙයා කනාලා හිටියත් නැති හිටියත් මේ භාවනා ක්‍රමයේදී තියෙන්නේ මනාප වෙනකොට අමනාපය පහල කරන එකක්. තණ්හා වෙනකොට තණ්හා නැති වෙන එකක්. මේක දරන්න මගේ හිත මොනම තාලෙන්වත් කැමති නැහැ. බාර ගන්න බැරිම තැන තමයි. ඒ තරම්ම ෂටයි මේ හිත. ඒ තරම් මායාවී, ඒ තරම්ම වංචනිකයි. ධර්මයේ තරම්ම ඍජුයි, ඒ තරම් ප්‍රතිඵලදායකයි, ඒ තරම්ම නොසිතූ නොවිරූ විදිහට ප්‍රතිඵල දෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේකට හැදගන්න. මේ ඉනේක ඉස්සලාගත්ත සුභාශිංසනයක් මේ නීරසකම කම්මැලිකම කියලා බලන්න පුළුවන් නම් ඉතින් ඒකට අපි වගේ පිරිසක් එකතු වෙලා සාකච්ඡා කරා. එහෙම නැතුව මේ රටේ ලෝකේ කානිවල් යන පාටි යන කට්ටියත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරුවොත් ඒගොල්ලෝ අපිටත් අපනාපකම් පහල කරනවා. ඉතින් මේක සයිකොලොජිකලි හැඩ ගැහෙන්න ඕනේ. මේක ඇක්ලමටයිස් වෙන්න ඕනේ. මේ එන ප්‍රතිඵල බාර ගන්න. ඉතින් අවුගා වෘත්ති යෝගාවචරකේ තියෙන්නේ හැඩ ගැහිම හොඳයි අලෑස්ති දැන්. ඉතින් ඒකට එන දේයා චෝදනා කරන්න තු බාර ගන්නවා දැන් මන අපේ තිබුණ දැන් අමන අපේ උත්තර ජනසේ ගෙනත් දීලා තියෙනවා මේ භාවනාවේ දක්ෂකම නිසා ඒක චෝදනාවට ගන්න. එයා ඒක කරදරයකට ගන්නෙත් නෑ. එයා දන්නවා මේ දියුණුවේ එහෙම නැත්නම් කිය ප්‍රතිපදාවේ ලක්ෂණයක් කියලා. ඒ නිසා මේක අමන අපේ හැබැයි මේකට ගොඩාක් වචන තියෙනවා. නීරසකම ඒකාකාරීකම කම්මැලිකම බිය අසරණ ගතිය පාළු ගතිය anxiety depression මේ ළඟදි මම ඊමේල් එකක් කරුවා කීප දෙනකොට how to convert anxiety into the peace කියලා. anxiety කියලා අපිට පහළ වෙන මේ බීති කාමනාපේ මේ හිතේ සාන්තියක් වඩපත් කරන්නේ කොහොමද? ඒ තමයි නිබ්බිදා ඥානය කියන්නේ නිබ්බිදා වෙනකොට ද්වේෂපතන මේ බලන්නේ නැතු ඒක ඥානපත මේ බලන්න මේ මනාපය නැති කරන වැඩ පිළිවෙල හරි නිසායි මේ යමනාපේ එන්නේ ආයකට සාදර වෙන එකයි භාවනා කරලා නෙමෙයි කරන්නේ සම්මා දිට්ඨිය හදා ගැනීම යෝනිසෝමනස්කාරය හදා ගැනීම නැත්නම් රැඩිකල් රිෆ්ලෙක්ෂන් එහෙම නැත්නම් මේ විප්ලවීය කල්පනාවකින් තමයි හදන්නේ. ඉතින් ඒක වෙනවනම් අසුපච්චේ භාවනා වැඩ කර වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච කෙනෙක් මම නම් සතුටු වෙනවා. එමේ අනේක හොඳයි. දිගටම මේක ඉදිරියට ධාන දිගට දිගට භාවනා කරන 86ටත් 87ටත් 88ටත් 89ටත් එන්නේ ඒකට වැඩි වෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ ටිකක් දිග එකක් ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මණින් පසු පරයන්කේදී දැන් මෙතන යයි බලා සිටින විට සුළු වශයෙන් ආනාපානය සිදුවේ හුස්ම රැල්ලේ චලන ස්වභාවය අනුව ආස්වාස ප්‍රශ්වාසයයි හඳුනා ගනිමු ස්වල්ප වේලාවකට පසු නිශ්චල ශාන්ත බවක් ඇතිවේ අරමුණක් නැත. සිතවිලි පැමිණ යයි. තද ගති, හිරවන ගති තනින් තන ඇතිවේ. හිස් අවකාශය තුල තනින් තන බුබුලු දානවා මෙන් සැහැල්ලු බව, තද ගති, උණුසුම, ශීතල දැනී නැති වී යන බව දැනේ. අවට පරිසරයේ ශබ්දද ඇසේ. සතිය අරමුණක් නැතුව නිශ්චල ශාන්ත අවකාශය තුල පවතී. අද අවසන් උදේ පරයන්කයේදී ඊටමත් සුළු මොහොතකට ඉදිරියෙන් ඉස් අවකාශය තුල සියුම් ස්තරයක ස්වરૂපයක් ස්වરૂපයේ චලනයක් දැනුනි. මින් පෙර නිස්සරණ වනයේදී සිටි පරයන්ක දෙකකදී අවකාශය තුල ස්තර ස්වરૂපයක චලනයක්ද සර්පිලාකාර චලනයක්ද ඊටමත් ඊතා සුළු මොහොතකදී දැනී නැති වී යයි. මාහට සුදුසු කමටහනක් ලබා දෙන මෙන් කරුණාවෙන් අයදිමි. තවද සමහර පරයන්කයන්හිදී සක්මනෙහිදී පවතින නිශ්චල ශාන්ත ස්වභාවය තුල සිතවිලි වඩා පැමිණේ. ඒ බොහොමයක් මා ජීවිත කාලය තුලදී එක් එක් අවස්ථාවන් ඊගත් තීරණ කළ දේවල් හැසිරුණු ආකාර මේ ධර්මයට අනුව බව වරහන් ඇතුලේ එදා එසේ නොසිතුවත් සිතට පැමිණේ. මේ නිසා මගේ පරයන්කයට සක්මනට අවහිර වේද. තෙරුවන් සරණයි. අවහිර වෙනවා දුක් කරදර ගත්තොත්. කියන්නේ කොයිපරේ දැන් භෝගේ වැවිලා තියෙන තව තනකොළ තියෙනවා. ඒක තිබුණාට භෝගේට ප්‍රශ්නයක් නැහැ. ඉතින් යෝගාවචර ඔක්කොම පැද්දාලා ආයසනක දාලා මේක තනකොළ ගලවන්න කිව්වොත් නරක නෑ ලස්සනයි ගොවිපතාව ලස්සන වෙනවා. නමුත් ඒ තනකොළ ගලවන්න යන විදිහට ලාභයක් විශේෂ වැඩි වෙන්නේ නෑ. එනිසා තිබුණාට භෝගේට ප්‍රශ්නයක් නෑ. ඒ නිසා සර්වචනසේ ක්‍රමේ තියෙන්නේ කේවල පරිසුද්ධත්වයට ගෙනියන එක නෙවෙයි. තමයි දරා ගන්න පුළුවන් මට්ටමට ගෙනල්ලා කියන ওই ටිකට කරදර නොවී ඉදීමේ ශක්තිය හරහා ඔබට මෙතනින් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඕකට කරදර වෙනවනම් කරදර වලට කැමති මිනිස්සු. ඔහේ තියෙන කරදරයක් කරලා හිතලා කල්පනා කරන. ඒ නිසා මොලිස් කියලා තියෙනවා මට හිතවිලි වේදනා සද්ද වගේක් තියෙනවා. නමුත් මට අරමුණු නැහැ කියලා. මම කියන්න තියෙන්නේ මේකයි. දේවල් තියෙනවා මම අරමුණු කරන්නේ නැහැ. මම අරමුණු කරන්නේ නැහැ. ඇවිල්ලා යන දේවල්. නමුත් මැදදී වයින් අනෝ අනේ ස්වාමීන් වහන්සේ මට අරමුණක් දෙන්න කියලා ආයෙ එකක් ආවක් කිල්ල. ඉතින් මම මොනවද දෙන්නේ? අයිතිකාරද මේ දීපකන දාන උත්තර පිට හරහා ගහලා කන්න කෙවිලි පාරක් දෙන්නවනේ කිස් කන්න. මේ ගෙතර යන්න ඉසලා ආයෙ එකක් ටිකක් කිල්ලකට අරගෙන යන්න ආවා. අරමුණ නොකිරීමේ කලාව කියලා තියලා දැන් සෑහෙන දුරට ඒක කරන ගමන් දැන් මොකද්ද කරන්න ඕනේ කියවන්න ගෙතන ඕක ගොඩාක් කල් ඕක කරනකොට හිත ඕකට හැඩ ගැහෙනවා. දැන් මෙතන කතා වෙන්නේ අර සද්ද නැතුවට අපිට ප්‍රශ්නයක් නැහැ නේ තීවැටි. අපි වැටියට බාධාවක් නැත්තම් අපි උතර මෙතන ඔක්කොමලා දෝලා ගිහිල්ලා අර සද්ද 100ක් නතර කරන්න කියොත් ඒ වෙන්නේ මොකද්ද? මේ වැඩේ කෙරෙන්නේ අනවශ්‍ය දෙයක්. එතකොට අපි ධනිය පල්ලයට දාගන්නවා. ඒක මොකද දරන්න පුළුවන් මට දැම්මට පස්සේ නැතුව වගේ ඉන්නවා. ඒ කියන්නේ අරමුණු දේවල් තියෙනවා අරමුණු කරන්නේ නැහැ. මගේ මල්ලේ දාගන්නේ මම කියාගන්නේ නැහැ. ඒක හිතලා කරන එක නෙවෙයි. මේ විදිහට කරන්න කරන්න තමයි තේරෙනවා මෙතෙක් කල දැම්මන දේවල් අරමුණු කර ගැනීමෙන් තමයි අපි විඳන්නේ. මේ මගේ දරුවෝ, මගේ දුකම්, මගේ රට, මගේ ජාතිය, මගේ ආගම කියලා ඉතින් විඳවගන්න. ඉතින් කවුරුත් එපයි කියන්නේ නැහැ. මොකද ඔක්කොම මාර්ගපක්ෂික නීති සර්වඥාන්සේ කියන්නේ තොට තොගේ ජීවත් බලන්න නැතුව තිනුවේ අල්ලපු ගෙදර දේවල් බලන්න රට ජාති ආගම් බලන්න තොට තීර තක තීරකම තොට තීරෙන්නේ නැති කියලා. උඹට කියලා උඹත් නැතිකොට ඔබ මේ අනුන්ගේ කොන්තරත් බාර ගන්න කරන්න අත්තායි අත්තනෝ නාදෝ කුතෝ කුතෝ කුතෝ ධන තොට තොටවත් නැති කර තොට මොන දරුවද තොට මොන ධනේද කියලා ප්‍රශ්න කරනවා ඉතින් අපි එහෙම කියන්නේ කවද මමත් පොරක් මට මිත්‍රක් නෙවෙයි මට අල්ලපු ගෙදෙටත් මෛත්‍රී කරනවා දෙන්න පුළුවන් කියලා අපි වැඩ කරන්නේ ඉතින් ඒකට ලෝකේ තියෙන කරදර ඔක්කොම අරමුණු කරගෙන ඔළුවේ දාගන්න ඒකට කියන්නේ බඳිනවා කියලා හීරයක් ගන්නවා කියලා කියන්නේ. හීරයක් ගන්නවා කියන්නේ ඕක තමයි අහක තියෙන ටිකක් පොළවේ දාගෙන. ඊයර අධිකාර පාත්තේ ඉන්න වෙලාවේදී ඇහුව ප්‍රශ්නයක් නගලා මහත්තයා අධිෂ්ඨාන කරගෙන කියලා බඳින්න නැති වෙන්න ඇත්තද කියලා. ඊට පස්සේ මහත්තයාව ප්‍රශ්න කරන මහත්තයා හීරේ යන්න කැමතිද කියලා. ඒ මොකද මං හීරේ. ආන්නේ වගේ තමයි හීරයක් අත බඳිනවාගෙන හීරයක් කියනවා. අපි වැත් කියන්නේ හීරයක් ගන්නවා. ඉතින් ගත්තන හීරයක්. ඒ වගේ දැන් හිරයක් නැතිකම ප්‍රශ්නයක්. මොකක් හරි හිරයක් ඉල්ලනවා. මට මොකක් හරි අරමුණක් දෙන්න ස්වාමීන් වහන්සේ මට මොකක් හරි තියෙන්න ඕන කියලා. මේ බොහොම දක්ෂව මේ තාකල් අරමුණුලින් ගැලවීමේ කාර්යය කෙරෙද්දි මේ යන්නේ. මේ කොහොමයි මේ ඉල්ලන්නේ? බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ. බොහොම හිතලා ඉල්ලන්නේ. නමුත් කියන්න තියෙන උත්තරේ මොකද්ද? ඔය ක්‍රමෙම දිගට කරන්න. කරනකොට කරනකොට කරදර තිබුණාට කරදර හිත කරදර නොගන්න දෙයි. ඒ කලාව. හැබැයි ඒක කරන්නේ සෑහෙන කරදර අයින් කරලා පස්සේ කරදර ඔක්කොම තියෙද්දි කෙලස් තියෙද්දි සිල්සතුව සමාධිය නතු කරන්න බෑ. සීලක සමාධිය කියලා යම් මට්ටමකට ආවට පස්සේ ඒවත් නොගිනි යකි මට්ටමක් කියලා. ඒක ඉන්සිග්නිෆිකන්ට් ලෙවල් කියලා කියනවා 5% වට අඩු වුණාට පස්සේ ඕනම රිසර්ච් එකක් ඒ ෆැක්ටර් එක 5% අඩු නම් ඒක ඉන්සිග්නිෆිකන්ට් එක අයින් කළා දාන්න. ඒක ගැන කරදර වෙන්න යන්නේ මොකද ඒකට හොයන්න යන ළඟටම මහන්සිය ලැබෙන ලාභයට වැඩි වෙන්නේ. අපි ඔය අපි පාස් අවුට් වෙනකොට රටේ තිබුණ නීතියක් පාටිස් දාන්න බෑ 100කට වැඩි කෙනෙක් එකතු කරන්න බෑ දැඩි නීති දාන. එතකොට රැස්වීමට ආවේ මේ කමිෂනාවක් වාට. අපි ඒක ගෝයින් ඩවුන් පාටි තිබෙන්නේ නෑ. ඉවර කරා. එතකොට මේ කතාව කරනකොට අපි ප්‍රොෆෙසර් කතා කරලා ඇහුවා මේ මහවැලියේ මේ දවස්වල සෑහෙන හානි සිද්ධ වෙනවලු. නාස්ති සිද්ධ වෙනවලු. ඉතින් මේ නාස්ති පිළිබඳ ඇමතිවරයාසෙන් ඔබතුමා මොකද කියන්නේ? ඊට පස්සේ කිව්වා 105ක් දක්වන ආශ්‍රයද අපි ප්‍රොජෙක්ට් එකේ ඉඳ තියලා තියෙනවා. ඒව නතර කරන්න වීදම් කරනවා 10ක් විතර ඉව හොයන්න. අපි යන්නේ ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් එක ඒ නිසා නැස් වෙන බව ඇත. ඒක හොයන්න සහ ඒක වලක්වන්න යන වියදම ඊට වැඩිය වැඩි. ඒතකොට මෙතර ප්‍රෝග්‍රස් එක ගන්න බෑ. සෑහෙන නැස්තියක් වෙනවා. නැත්තම් මේ වගේ දේවල් කරන්න බෑ. ඒ වගේ තමයි අපි දැනගන්න ඕන කෙලස් කේවල පාරිශුද්ධියකට යත් කරන්න නෙවෙයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. සුපරිශුද්ධ තත්ත්වයටපත් කරන්නේ නෙවෙයි. දරා කියා ගන්න පුළුවන් මට වතරේ යන්දන් හයෙන් උඩ උඩ සස ගන්න පුළුවන් ප්‍රමණයට අරගෙන දීලා ඉතුරු ටික සම්මා දිට්ඨියේ සම්මා මේ යෝනිසමනසිකාරේ තේරුම් ගන්න මේක දරන්න බලන්න. එන හොඳ වාක්‍යයක් කියලා තිබුණා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. එයා හිතන මේ ඔක්කොම සයිකෝതെරපි කරන්නේ හිස්ටරික් ඇන්සයිටි මේක into the day to day unsatisfactoriness. day to day unsatisfactoriness තමයි අන්තිම result එක. අරක හිස්ටරික් ලෙවල් එකට යන්න දෙන්නේ නැතුව නැත කරලා දෙන එක විතරයි කරන්නේ මේ සයිකෝതെරපි එකෙන්. හැබැයි ඒක ඩේ ටු ඩේ අන්සැටිස්ෆැක්ටරි නැති කරන්න පුළුවන් ද කාටවත්. ඒ බුදුහාමුදුරණත් බෑ සයිකියාට්‍රිස්ට්වත් බෑ. ඒක තරහගෙන අතප්පය කඩලා නෑනේ. වෙන කරදරයක් නෑනේ කියලා දරා සිටීමෙන් තමයි ඒක කරන්නේ. ඒ නිසා ඒ ඒකට කල්යන. ඕකල් කරනකොට ඒක තමයි අපිට තියෙන අපේ ජීවන රටාව නැත්තම් මොකක්ද කියන්නේ සම්මා ආජීවය කියන්නේ ඒක කාලයක් ජීවත් වෙන්න ඕනේ. එතකොට ඒකේ තියෙන චෝදනාවත් අඩු වෙන පටන් ගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. පැය 3ක් හෝ 4ක් පරයන්ක භාවනාවේ යෙදෙන විට ඉවසිය නොහැකි වේදනාවක් කකුල් ප්‍රදේශයේ ඇතිවේ. එවිට ශූන්‍යතාවය අභිබවා වේදනාව යන නිසා වේදනාවේ ඇතිවීම නැතිවීම දෙස බලා සිටිමි. මෙලෙස දිගු වේලාවක් භාවනා කරන විට වේදනාව ඉවසිය නොහැකි තත්ත්වයට පත්වී භාවනාව නතර කරන්නට සිදුවේ. මේ පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. දැන් මේකේන පැයක දෙකක තුනක එක දිගට වාඩි වෙන්න පටන් ගන්න කාලේ පැයක්වත් ඉන්න බැරි කෙනෙක් නෙමෙයි. පැය හිටියා කාගෙන හිටිය. ඊට පස්සේ ටිකක් කල් ගිහලා පැය එකමාරක් කාගෙන හිටියා. ඊට පස්සේ පැය දෙකක් කාගෙන හිටියා. පැය තුනක් කාගෙන හිටියා. එතකොට දැන් පැයේදී විතර නොවෙනව නෙවෙයිනේ. පැය වේදන ගාලල්ල. පැය කම ගාලල්ල. දෙක ගාලල්ල. ඕන තුන යනකොට ඔන්න ටික ටික හතර වෙනකොට කිටි කිටි ගාලා නැගිටින. ඉතින් මෙතෙක් කල් කෙරුවේ යම් ක්‍රමයක්ද? එතෙන් දෙනක ඒ ලොකු ජයග්‍රහණය ඔච්චරයි කරන්නේ. මොකද දිගට කරනකොට තේරෙයි හතරක් ගාණක් නැහැ හැබැයි පහ වෙනකොට මාරු වෙනවා. ඉතින් මේ විදිහට මේක ටික ටික ටික ටික අර ත්‍රෙෂෝල්ඩ් වැලියු එක ඉවසීමේ ශක්තිය පොඩ පොඩ පොඩ පොඩ ඇතින් ඇති කරනවා. ඉතින් ඒක දිගටම ඉන්නවා කියන එක නෙවෙයි භාවනා ප්‍රතිඵලය. අපි කියන්නේ මේ ඉන්නේ නෝ තමයි තේරෙනවා නම් දවසින් දවස දවසින් දවස මේ අභියෝගයට මුහුණ දෙනකොට තමන්ගේ ජයග්‍රහණය පැත්ත ඉවසීමේ පැත්ත වැඩි වෙනවා. හැබැයි අභියෝගය ලැජ්ජ නැතුව නැවත නැවත පහළ ඒකේ නෑ ඔය කොච්චර වීදයක් ආවත් බුදු අනන්තරුත් මේ යන්නේ කියන එකක් නෑ. එයා හැමදාම ඇවිල්ලා ඒ අදාළ කරදරේ කරනමුත් අපි ඇයි වේදනාව දැන් ගණන් ගන්නෑ. එකමාර වේදනාව, දෙකේ වේදනාව, දෙකමාර තුන නෑ. ආන්නේ වගේ දැන් ඇස්සලා යන්නේ මම මං කියන්නේ හැමදාම යන්නේ කියලා. ඔන්නෝම යනකොට යනකොට තමයි තේරෙන්න ගන්නවා. මේ කෙලෙස් වලට මුණ දීමේ ක්‍රමයක් තියෙනවා. ඒක කාලයත් එක්කම උරු වෙලා යන්න ඕනේ. මේක බොහෝ කාලයකට මේක හුරු වීම තමයි අපි මේ පරිණාමය කියලා කියන්නේ. දීර්ඝ කාල පරිණාමයක් තියෙන මිනිසෙක්. මිනිසේ සත්තුන්ට. ඒක කෙටි කාලින කරනකොට මේ තමයි බුදුහාමුදුර සතියෙන් කියලා දුන්නේ අවුරුදු 7ක් භාවනා කරොත් සියල්ල දැනගැනීමේ ශක්තිය ඔබට ලැබෙනවා. බැරි නම් 6ක් කරපන්. බැරි නම් 5ක් කර. අනුගමන සතියක් භාවනා කරොත් අර ඉවසීමේ ශක්තිය වැඩෙනවා. ඒ නිසා මේ ගිය මෙතෙන් යනකම් ගිය පාරම තමන් ආදර්ශයක් කරගෙන ඉදිරියටත් දැන් පැයකට කොටි කරලාට විනාඩි 5ක් විනාඩි 10ක් අල්ලා අල්ලා අල්ලා ටික ටික ඉදිරියට යනකොට වේදනාව සහ කාලය කියන එක මේට වැඩිය අත්දැකීමකට අනිවාර්යෙන් වෙනවා. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ආනාපාන සතිය ගෙවි ගොස් නිමිති කරන්න බැරි තැනට භාවනාව ගියාම ලොකු හිස් තැනකි. එවැනි හිස් තැනකදී ටික වේලාවකින් නැවත නිමිති සොයමින් හිත වද දෙයි. නමුත් වෙනත් සිතක් වරහන් ඇතුලේ a higher level of understanding මගින් නිමිති නැති තැන වශී කළ යුතු බව කියති. අනිමිත්ත නිමිත්තට වඩා හොඳ බව මතක් කරයි. ප්‍රශ්නය මෙසේ හිස් තැන තුලදී නිමිති සොයායම සිද්ධ වෙන්නේ ගිහි ජීවිතයේ සිටින නිසාද නමුත් පැවිද්දන්ට පැවිද්දන්ට මෙය සිදු වේද? ඉතින් සිවුරු අරපවට්ටිරෝ. සිවුරු එලා ගියුනාට පස්සේ මේක නැති වෙන්න ඕනද අඩු වෙන්න ඕනද කියලා ප්‍රශ්නයක් එනවා. දැන් පැවිදි අපේක්ෂකයෙකුට මොකද වෙන්නේ? කියන්නේ සිවුරු ප්‍රශ්නයක් කියලා මෙතන කියන්නේ. අයියෝ බලා කවදාරි පැවිදිච්ච දවසක තේරෙයි ඔය පැවිදි වෙනකන් නම් ලොකෝ සීලාරක් වෙනවා පැවිදුනාට පස්සේ සියලු බර පහ තබලා ජෙලිය පීන පීන ඉන්න නැත්නම් ඉකිලි ඉකිලි එන කියලා පැවිද්ද විතර වාද විදින අම්මන මෝඩ જાතියක් නැහැ. අනවශ්‍ය ප්‍රශ්න ඔළුව දාගෙන බර ගන්න කාට ඇටැක් වලින් කල්ලාතු මැරෙනවා. බර ගන්න කොලෙස්ටරෝල්. බර ගන්නකට ඩයබටිස්. ස්ට්‍රෙස්. ඒක දොස්තරලා තමයි දන්නේ. මං ගියාට පස්සේ කියනවා ඒ බැංකුවට ඉන්න ආමතුරු අක්කායෝ කිව්වට 30000ක් 14000ක්වත් සංඛ්‍යා නැහැ. ඉන්න එක 150ක්ම අයියාතේ තියෙන ඔක්කොම පිටරට. ඉතුරු එකෙමුත් 130ක් විතර තමයි ලංකාවේ ඉන්නේ සාමාන්‍ය අයියාතේනේ ඔක්කොම වයසක ආම්දුරට පත්තන කරන්න කියලා කෙල වෙලයි. කිර වෙලා. ලංකාවේ සාසන කවුරක්වත් නැහැ. ඒ ජයන වයසක පිටසක් ඉන්න අපේ සංඝ සාසනවල. අසාධ්‍ය ලෙඩ උදේ ඉඳලා හැන්දැනකම් බලන්න. ඒකට හයිය ඇති තියෙන සංඛ්‍යා ඔක්කොම ඒකට එදිලා. හයිය ඇති තියෙන පුළුවන් කට්ටිය පිටරට ගිහින්. ඉතින් මේ සාසනික කටයුත්තකට වැඩක් කරන කවුරක්වත් නැහැ. ඉතින් සංඝ සමාජයේ ওই කියන මේ කරදර නෑ, පැවිදි වෙච්ච කම දුක් නෑ කියලා හිතන්නේ මේ ගිහි වේලා ඉඳගෙන සංඝ සමාජයේ තියා පැවිදි තියා සිලිලාරකින් බලන මෝඩකම. පැවිදි නෑ කියලා මොකොත් වෙන්නේ නෑ. ඒ කියන්නේ කිසිසේත්ම හිතන්න එපා. කීප දිනක් මට කියපු දෙයක් තමයි දානයක් දීලා සංඝයා වහන්සේට බණක් කියන්න ගියාම අනුමೋದනා කරන්න ගියාම මේ සංඝයා කෙලිම කියනවා මහත්යෝ ඕන මහත්යෝ ඕගොල්ලෝ විතර සිල් නෑ මයක. ඕගොල්ලෝ විතර මන් දන්නේ නෑ. ඕගොල්ලෝ විතර මන් භාවනා කරන්නේ මට අනුශාසනා කරන්න පුළුවන් කමක් නෑ. පැහැදිලිවම කියනවා. භාවනාවට වරින් වර එන ආමුදුරු. ඉතින් යොදන කීයක්ද කියන වහන කොච්චර අවංකද මේ ස්වාමීන් වහන්සේ එහෙම අඩු ගානේ කී කෙනෙක් ඉස්සරහ කියන්නේ පැහැදිලිවම මේක නෙමෙයි ප්‍රශ්නේ මම මේ අනවසර පැත්තකට ගෙනියන්නේ. නමුත් මේම හිතන්න එපා. අපි ඔය ගිහිව ඉඳගෙන හරි කමන්නේ පංචිල්පත පහ රකින්නවනම් සක්‍රදේ විද්‍යා මිනිහට උල නව නව මදිනවලු මේ මිනිස්සු අමුදරුවන් රකිමින් ගෙවල් දරුවන් ඉඳගෙන ඉඳදී පංචිල් රකින්නයි කියන්නේ. নিকකමට හිතන්න ලෝක ජනතාවගෙන් සතෙක් මරන එක හොඳ නැහැ කියලා දන්නේ 100 කීයද කියලා. හොරකම් කරන එක හොඳ නැහැ කියලා දන්නේ කීයද කීයද කියලා. කාම මිත්‍යාචාරය කියලා ශික්ෂාපදයක් තියෙනවද කියලාවත් දන්නවද කියලා දන්නවා. බොරු කියලාම හිස් වචන වතර පරස වචන කියන එක අපාගාමී අකුසලයක් කියලා දන්නවද කවුරක්වත්? මත්පැන් බීම ලෝක මට්ටමේ හිතන්න. ඒකද අපි මේ ගත කරන ජීවිතේ අපි අඩපාඩුකම් තියෙනවා අපේ සංසන්දනාත්මකව තියෙනවා නමුත් අපි අරගෙන තියෙන ප්‍රයත්නය දිහා බලනකොට මට මට පැහැදිලිව කියතක අපේ අම්මට අප්පච්චිට මේ වගේ අවස්ථාවක් තිබුණේ නැහැ. මට උගන්නපු ගුරුවරුන්ට තිබුණෙත් නැහැ. තිබුණේ නැහැ. ඒත් හරි හොඳ මිනිස්සු. අපිට තිබිලා තියෙනවා අපි පුළුවන් තරම් කැඩපට ගහගෙන යනවා. ඒක නේද මට පුදුම සතුටක් තියෙන්නේ. ඒ පුද්ගලයා දකින්නකොට ඊටදී මට වැඩිය අඩු වයසෙන් මට වැඩිය සිල්වත්ව ඉන්න කෙනා දකින්නකොට ඉඹ ගන්න හිතෙනවා මේකයි. මේ ලෝකයක්ද කියලා හිතනවා මොකද පරිසරය තියෙන තියෙන විදිය මේ වෙලාව තියෙන විදිය ඒ නිසා පැවිද්ද නෙවෙයි මේක තියෙන්නේ කරගෙන යන්න මේවා කිසියෙත්ම අස්වාභාවික දේවල් නෙවෙයි ඒ වගේ ධර්ම වේදනාවල් එනවා ඒ එන හැම වෙලාවකම වේදනාව ගෙවන් වෙන ක්‍රමයේ යනකොට වේදනාව ගෙවෙනකොට කෙලස් කැපෙනවා කියලා හිතන්න වේදනාව තල්ලු කරලා නෙවෙයි වේදනාව නාශක බීලා නෙවෙයි ශක්ති ප්‍රමාණය වේදනාව ගෙවෙනවා දක්වනවා ඒ ගෙවෙන ප්‍රමාණය කෙලස් කියන ඒකයි අද සාකච්ඡා කරපු සූත්‍රය. ඒකට තියෙන ওই සූත්‍රයේ මුල් එකක් තියෙනවා මේ ආරම්භන සහිතවමයි සනාරම්භන සාරම්භන බික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්ම නො අනාරම්භන තස් තස්සායේව ආරම්භනාය පහිනා තස්ස පාපක අකුසලෝ පහිය අරමුණ මහණින් අරමුණක් ඉන්නේ කෙලෙස් උපදින්නම අරමුණක් ඇති වුණා. අරමුණ නැතුව නෙවෙයි. අරමුණ ගිවන් කරපන් කෙලෙස් කියනවා. අරමුණක් උපදින්නම වේදනාවක් ඇතුවමයි. වේදනාවක් නැතුව නෙවෙයි. ඒ වේදනාව ගිවන් කරපන් ඒ කියන්නේ අරමුණ ඒ කියන්නේ වේදනාව මේ කෙලෙස් කියන්නේ. එසා වෙත පැමිණෙන හැම වේදනාවකින්ම අපිට ඒක ගිවන් වෙන හැටි දැකීමෙන් කෙලස් කිවා හැදීමේ ක්‍රමයක් තමයි. වේදනාව එන්නේ නැතුව දකින්න නැතුව කෙලස් කිවෙන්නේ නැහැ. ඒ නිසා වෙත පැමිණිච්ච හැම වේදනාවක් එක්කම වේදනාව ගෙවෙන පැත්ත බලන්න. පොඩි පොඩි වේදනාවක්. මං කියන්නේ හැම වේදනාවකම ඉවර වෙනවා බලන්න පුළුවන් වුණ බලන්න බෑ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. දවසින් දවස තමයි තේරෙනවා වේදනාව පසපැත්ත බලන එක. සෞත් වැඩි හැබැයි වේදනාව පසපැත්ත බලන්නේ නමුත් ඒච්චරයි භාවනාව කියන්නේ. පස්සපච්චය වේදනා. අවසාන ලිඛිත ප්‍රශ්නය ස්වාමින් වහන්සේ ගනු ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරමි. අනුගමනය කරන්නා වූ ක්‍රමය පහසුවෙන් හිඳගෙන කය වෙත හිත යොමු කර ප්‍රකටව පෙනෙන හුස්ම ගැනීම සහ පිට කිරීම සඳහා සිත යොමු කරමි. සිත වෙනත් අරමුණක් කරා යාම අවම කර ගැනීම සඳහා මුලින් මෙනෙහි කිරීම අනුගමනය කරමි. ප්‍රශ්න අංක 1 හුස්ම නොදැනී යාමත් සමග ශරීරයේ ඉදිරියට බලවීමට පටන් ගනී. එවිට එය සුදුසු නැතයි හැඟෙන බැවින් ඊතා සෙමින් අවබෝධයෙන් යුතුව ශරීරය ඉහළට ඔසවමි. එවිට නැවත හුස්ම ඊතා ප්‍රකටව පෙනීමට පටන් ගනී. මට අවබෝධ වන ආකාරයට ශාරීරිය එසවීම තුලින් මම භාවනාවට බාධා කරනු ඇතැයි සිතේ. මගේ නිගමනය නිවැරදිද? අපිට මේවත් බලන්න පුළුවන්. ඒ කියන්නේ ආනාපාන සංසිතීම මූල ධර්මානුකූලව කියන්නේ කාය සංස්කාර වල පස්සම්බරි සංසිතීම. පස්සම්බය කාය සංස්කාර. ඉතින් ඒක හරියට ගෙවුනට පස්සේ සංඥා වේදනා තමයි මතුවේ. එතකොට මම ඇද වෙලා වගේ දැනෙනවා, හැංගෙනවා, ඒ තමයි සංඥා මතුවෙන හැටි. ඒකෝට අර කාය සංස්කාර කිවෙනකොට සංඥා වේදනා එනවා. එක්කෝ ඇද වෙලා ඉන්න බාට දැනීම දැනෙනවා නැත්නම් විඳීම විඳිනවා. ඉතින් එතකොටම අපි මේ ආවේ කාය සංස්කාර ගෙවක් කරලා චිත්ත සංස්කාර වලටපත් වීමක් කියලා මේක දිහා ඉවසීමෙන් බලන්න හිටියොත් පේන්න පටන් අරගනි මෙතෙන්ට යන්න නම් ආනපාන සංසිද්ධියම දැකලා තියෙනවා. දැක්කට පස්සේ ඊගා පාඩම තමයි මේ. මේකට කලබල වෙලා අත දාන්න නැතුව මේකට යමක් නොකර මේ මතුවෙන දැනීම් සහ විඳීම් කියලා තේරුම් ගන්න පුළුවන්. මේ වචී සංකාර නෙවෙයි කාය සංකාර නෙවෙයි චිත්ත සංකාර කියලා. එවනම් තියෙනවා අර දෙක ගිවන් කරපට ලැබිච්ච ආනිසංසයක් මේක. ඒත් ඒකේ ඒ ස්වභාවික විකසණය වෙනවා වෙනකොට අපි කාය අත දාලා ආයෙ කෙලින් කරනවා. ඉතින් එතකොටම කාය සංස්කාරය මතුවේ. ආයෙ ආස්වාද ප්‍රසන්න ඒකවල යෝගාචර ප්‍රශ්නක් මතුවෙනවා. මම මේ අවුල් කරගෙන ආයෙ සැරයක් ප්‍රශ්නේ කෙලස් කරගත්ත නේද මම මේ නිසා ගිය ක්‍රමේ වැරදිද කියලා එක පැත්තකින් හිත දෙස් දෙනවා. නිසා යෝගාවචරය ඇතුළේ දැන්නපත් උත්තරය ලැබිලා තියෙනවා. වැරද්දක් කරන්නේ යෝගාවචරයමයි. මේ වැරද්ද වැරද්ද බව දන්නේ යෝගාවචරයමයි. ඉතින් සාකච්ඡා කරන්න තියෙන්නේ අන්නේ ඒ විදිහට බලලා මේක දැනගෙන ඉස්සරහට යන්න. යනකොට තමයි තේරෙන්නේ ඇද වෙලා. නැත්නම් හැඟීමක් කියන වචන පාවිච්චි කරලා තියෙන්නේ. දැනීමක් එනවා, ඇඟීමක් එනවා. ආ ඒක එහෙම දැනගෙන යමක් නොකර ඉන්න පුළුවන් ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් මේක මේ වෙච්ච දේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ඉන්න පුළුවන් නම් හිතන්න එතකොට යාර කියන්න තියෙන්නේ මුතේ මුතපත්තම්බ විශ්සති දැනීමක් තියෙනවා දැනීම දැනීම පැනේ නැත කරපුව ප්‍රතික්‍රියා කරන්න එහෙම නැත්නම් ඔබ දැනගන්නේ ඔබ අන්තභාගය ඇදලා ඇදේ ඉන්නේ ඇඟ ඇද වෙලා තියෙන කොට නැගිටින්න බෑනේ දැන් ඒ ඉවරනේ දැන් දන්නවද එතන මොන කරන්නේ එතකොට කයේ ශක්තිය තිබුණාට කයේ ශක්තිය නැති කෙනෙක් වගේ ඉදීම පරාජයක් වගේ පේනවා. නෝන්ජල්කමක් වගේ පේනවා. හැබැයි එහෙම නැතුව අපි කොළඹ වෙච්ච ගමන් ආරේ අවස්ථාව ගන්නවා, කෙලෙස් අවස්ථාව ගන්නවා. අලුතෙන් ආය කන්සර්ස් කාය සංස්කාර ඇති කළා, ආය වචී සංස්කාර ඇති කළා, ආය මොළට ගෙනියන බව. මෙන්න අකුසල් නෙවෙයි, කාලීනාචේ වීමක් වෙනවා. ඒක අකුසල් නෙමෙයි. මේක කාලමන ඉගෙන ගන්න තියෙන්නේ. ඒ නිසා මේක වෙනකොට බලන්න මේ වෙනකොට මේ දැනීම් සහ විඳීම් වලට ගෙනියලා තියෙන්නේ. මට මේ දැනීම් විඳීම් වශයෙන් අඳුනගෙන ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් එතකොට මේ කියන සැකේ අයින් කරලා මේකට අවදි භාවයේ මූණ දෙන ගතිය දියුත් කරගන්න පුළුවන්. ප්‍රශ්න අංක දෙක හුස්ම නොදැනී ගිය පසු සතර මහා ධාතුන්ගේ ලක්ෂණ දැනෙන්නට ගනී. නමුත් මට වරක සිතෙන්නේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවලට සවන් දීම තුලින් ලද චින්තාමය දැනුම මෙවන් අත්දැකීමක් ලබා දෙන බවයි. ප්‍රායෝගික අවබෝධය චින්තාමය දැනුමෙන් වෙන්කර හඳුනාගන්නේ කෙසේද? භාවනාවේ සිටිය පිටදී ප්‍රායෝගික අවබෝධය හා දැනුම අතර වෙනස හඳුනාගත හැකිවද භාවනාව අතරතුර එවන් වෙනසක් හඳුනා ගැනීම පහසු නොවන නොවන බවක් හැඟේ. ඇත්ත ඒ කතාව ඇත්ත මොකද රූපේ ගෙවන් වෙනකොට රූප සංඥා වෙනවා. එතකොට මේ යෝගාවචරය දන්නේ මේක රූප සංඥාවක්ද රූපයක්ද නැත්නම් ඇත්තක්ද දැනීමක්ද කියලා දන්නේ. එතකොට තමයි සංඥා වේදනා දෙකේ කොල්මන තේරෙන්න පටන් ගන්න වෙලාව. එතකොට තේරුම් ගන්න ඕනේ මේ සංඥා වේදනා දෙකට නැති ඕනම දෙයක් ඇති කරන්න පුළුවන් නැති ඕනම දෙයක් නැති කරන්න. ඊට ඉස්සලා තියෙන කායන කාය සංස්කාර වචී සංස්කාර ගෙවුනට පස්සේ විතරයි මේ සියුම්තන්ට යන්නේ. ඉතින් යෝගාචරය මේකට ලෑස්තිලා ගියොත් මේ සංඥා වේදනා දෙක මේ චිත්ත මේ මන කියලා කියන්නේ තන්ති කර මායාකාරී. ඕනේ අස්තෙන්දුමක් කරලා පෙන්නන්න පුළුවන්. නමුත් අවංකයින යෝගාචරය දන්නවද? අවංකයින යෝගාචරය කියන දැන් මම රැවටෙනවද? නැත්නම් මේක ප්‍රകൃතිය නැත්නම් මේ කවුද කරන්නේ? මම කරනවද නැත්නම් මට වෙනවද මම මේක බාර ගන්නවද කියන ප්‍රශ්නේදී හිතන්න යෝගාවචර මානසික රෝගයක් නම් මොකද වෙන්නේ කියලා. හිතන්න යෝගාවචර හීනමානකින් පෙළෙන තත්ත්වක ඉන්නවනම් අනිවාර්යයෙන්ම බාහිර උත්තර හොයනවා. নানা ප්‍රකාරයක කායික රෝගික ඉන්නවනම් හිතනවා මේ කායික රෝගී නිසා තමයි. දැන් සීලෙ නැත්නම් හිතනවා සීලෙ නැති නිසා තමයි. සද්ධා නැත්නම් හිතනවා සද්ධා නැති. ඉතින් මෙයා පණින්න බලනවා කොහෙන් හරි. බුදුරජාණන් ඔක්කොම පොරොප්ප ගාපක්. සීලය හොඳට තියාගන්න. ශ්‍රද්ධාව හොඳට තියාගන්න. මනස කය හොඳට තියාගන්න. ධ්‍යාන බලපන්. ඔබ කරකෝල අතහැරනවා කියන තරකට හීනය සත්‍ය දෙක අතර වෙනසක් නැහැ. මායාව සහ සත්‍ය අතර වෙනසක් නැහැ. පිළිගොක් සත්‍ය අතර වෙනසක් නැහැ. ඉතින් මෙතෙක් කල් ඔබ හිතියේ මේක නොදැන නිසා මේක gediyak වශයෙන් ඇත්ත සුඛ සුඛ කිව්වා. ඔබ හොඳට දැනගනින් ඇත්ත කරගෙන ඉන්න කොටත් ඕකමයි. මෙයා කියනවා ඇත්ත කරගෙන ඉන්න කොට නම් ලේසි ඉතවල්ලන්නේ. මේ වාක්‍යයක් තියෙනවා ඒක. නමුත් ඒක අනෙක් පැත්තට වැඩ කරනවා. මේකේ තේරුම් ගත්තා පස්සේ නම් මේ ඇස් එක අරගෙන මේ පේන දේවල් වලත් ඔබට බලන්න ඕන නිසායි පේන්නේ. මේකත් අරක එහෙමනම් මේකත් මනසේ ප්‍රොජෙක්ෂන් එකක් නැත්තම් මේක විඤ්ඤාති මාත්‍රයක් විතරයි. ඒක තේරුම් ගත්තට පස්සේ යෝගාචර තේරුම් පටන් අර ගන්නවා මේක මේ ලෝකේ ඇත්තක්, නිට්ටයක්, සුඛක්, සුභක් කියන කෙනෙකුට කොහොමනම් මේක කියලා දෙන්නේ. කොහොම මේක හේතු කරා. ඒකට මේ මිනිස්සු ඔක්කොම මේ කියන මනස අල්ලන්න කියලා ඉතින් පොලි මේ පිසන් කොටුවට දානවා. මෙයා කඩ පිස්සුනේ මේ පේන දේවල් නැහැ කියනවා. මේ වන්සකෝතේ ඉමනේ බබා බාඩියම් පන්සිල් ගන්නේ සිල්ලකපන් භාවනා කරපන් කියලා මූට හොඳටම පිස්සු මේ කියලා දානවා පිසන්. ආදීම අමාරු තැනකටපත් වෙන්නේ මේ සංඥා වේදනා දෙකේ තියෙන ආලිස්සම කෝලම මේ පේන දේද තියෙන්නේ තියෙන දේද පේන්නේ කියන එක තේරුම් අරගෙන ඇත්තක ඇලියට පස්සේ වෙන දේ. අපි ඇත්තක ඇලියට පස්සේ නම් ඉතින් අපිට කියන්න පුළුවන් ඇත්ත බොරුව කියලා. නෑ අර බොරුවම තමයි කියන්නේ. ඒක උද්දේශයෙන් ධර්මයෙන් කෙරෙන බව කියලා තියෙනවා. ඔබ ඉස්සල්ලා පෙන්නපන් රූප සංඥාව රූප සංඥාව වශයෙන් අඳුරගනි. රූපේ රූපේ වශයෙන් අඳුරගනි. අඳුරගෙන මේකට සිද්ධි වෙන්න යනවා. ඒත් ඇත්තක ඇරලා බලපන්. අරකට පස්සේ තියෙන්නේ ඔය මායාව. අපි හිතනවා හිතෙන් නිදෙන් අවදි වෙනාට පස්සේ හීනෙන් අවදි වුණාට පස්සේ හීනේ ගැන පොරී කරපුවා ගැන පශ්චාත්තාප වෙනවනේ. අයියෝ අපරාධ නෙමෙයි හීනෙන්නේ මේ වෙලා තියෙන්නේ කියලා. දැන් අවදි වුණාට පස්සේ අපි හිතලා දැන් ඇත්ත දැකලා. ඒකට නිවන් දැක්කට පස්සේ ගත කරපු ජීවිතය පිළිබඳ පශ්චාත්තාප වෙනවා. අනේ මේකදී මං විඳපු මානසික අසහන තුගේ. ඔක්කොම හිතලා ගත්ත දේවල්. මේ චිත්ත පීඩා මේ තෝතෝ වරපල කියපුවා ඊර්ෂ්‍යා කරපුවා ක්‍රෝධ මාන වැරදි උපකල්පන සහ වැරදි තොරතුරු මත වෙච්ච දෙයක් ඉතින් ඒ අවදි වීමට තමයි බුදුරජාණන්සේ බුදු වෙනවා අවදි වෙනවා ප්‍රබුද්ධ වෙනවා කියලා කියන්නේ සබුදුරජාණන්සේ කියන්නේ මේ පුත්තත්ඥයා විතර කට්ට ඇතුලේ ඉන්න කුකුල් පැටවුව. ඒගොල්ල ලොකු ලොකු ක්‍රියාශක්තියකින් වැවෙනවා වැඩෙනවා. එයා දන්නේ නැහැ නමුත් මේ ලෝකෙ පිට තියෙන කියලා. ඒ නිසා අවදි වෙච්ච කෙනාට විතරයි බුදුරජාණන්සේ වයසමන ඉන්නේ ඉස්සලා අවදි වෙච්ච එක තමයි වෙලා තියෙන කට්ට ඇතුලේ ඉන්න කුකුල් පැටියගේ පිටරවල වයසේ වැඩක් නැහැ. ඊග 60 පිටලා හොට බිම යනවා ඇති වැඩක් නැහැ නිවන් දකලා නැත්තම්. ඉතින් බඩි. කනපුවම මට බයිනෝ නෑ නෑ අපි වයසයි අපිට අපි මේ මේ ලොකු ඇත්තෝ බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාම කියන්නේ ඔබ දැන් ඉන්න එකත් හීනයක් කියලා තේරුම් ගත්ත දවසක අනේ මැරිච්ච දරුවන් වෙනුවෙන් අඬපු ඇඬිල්ලක ප්‍රමාණය. අනේ මැරිච්ච අම්මලා වෙනුවෙන් අඬපු ඇඬිල්ල ප්‍රමාණය. අනේ ගෙට ගිනි ගත්ත නිසා අනේ ඡන්දෙන් පෙරදිච්ච නිසා අඬපු ඇඬිල්ල ප්‍රමාණය කියලා බලනකොට සෝරි කියලා හිතෙනවා. ඒක හරියට හීනෙකින් නැගිටලා මේ හීනෙකින් පලිකාපු අධ්‍යා බලනවා වගේ නිසා මේකේ අනිත් පැත්තත් බලන්න. මේක තේරුම් ගත්තට පස්සේ මේ එදිනදා ජීවිතේ කරන වැඩවලදී අපි කරන රංගපෑම අපි කරන මායාව සත්‍යයත් එක්ක බලනකොට නොගිනිය හැකි තරම් ඒ නිසා ඒක තේරුම් ගත්තට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේ ඉන්න මේ මේ తాවකාලිකව මේ කරන වැඩදී ඇයි මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ ඇයි මේ පංගු පෙරු බෙදන්නේ ඒ නිසා ඒක දැනගෙන හෝ නොදැනගෙන ওই ටික පැත්තකට කරලා ප්‍රകൃතියට එන්නයි ඩාරි මේක මේ රූපේ ගිවන් කළා රූප සංඥාවට යනකොට එහෙම නැත්නම් කාය පස්සම්බනේ ඉවරුනට පස්සේ කාය සංස්කාර පස්සම්බනේ වුණාට පස්සේ චිත්ත සංස්කාර වලට පුරුදු කරන තැන. මේක අත්‍යවශ්‍ය ගොඩාක් වෙලා යනවා. මොකද හේතුව මේක පිළිගන්න හිත කැමති නිසා. නැත්තම් තේරෙන්නේ නැතිකම නිසා නෙවෙයි. තේරෙනවා. ඒ නිසා මේක ඉන්නකොට හොඳට දැනගන්න ප්‍රතිපදාව කියලා කියාපාන්න නැතුව මේක හොඳටම ඇඟ ඇතුලේ දිරව ගන්න හරි. හොඳට තේරුම් ගන්න හරිද? එතකොට බුදුහාමුදුරුත් එක්ක බුදුහාමුදුරු තේරුම් කරගත්තේ මොකද්ද? අවබෝධ කරගත්තේ මොකද්ද? කියන පණිවිඩය මොකද්ද කියන එක හොඳට තේරෙන්න පටන් ගන්නවා. අවසාන ප්‍රශ්නය සමහර දිනවලදී හුස්ම නොදැනී ගිය පසු ශරීරයක් තිබෙන බව නොදැනී එය වෙනස් වන අංශු රාශියක් ලෙස දැනේ. මෙම අවස්ථාවේදී මෙය මාගේ නියාත්මක වරහන් ඇතුලේ theoretical knowledge දැනුමේ ප්‍රතිඵලයක් යයි හැඟේ. මට මෙසේ දැනෙන්නේ මා රසායන විද්‍යාව විශේෂයෙන් හැදෑරූ නිසා විය හැක. මෙම අවස්ථාවේදී ප්‍රායෝගික අවබෝධය භාවනාව තුළදී ක්‍රියාත්මක දැනුමින් වෙන් කර හඳුනාගන්නේ කෙසේද? තෙරුවන් සරණයි. ඉස්සල් ප්‍රශ්නෙට ඒක වර්ණනා කරලා තිබුණා. මේක ප්‍රායෝගිකද ප්‍රත්‍යක්ෂ මේ concept එකද reality කියලා දැනගන්න එක. ඉතින් බුද්ධ ජනන්ති සඳහන් කරලා තියෙනවා මේක සිද්ධ උනේ ප්‍රතිපදාවෙන්ද නැද්ද කියන එක යෝගාවචරය දැනගන්න. යම් යනකොට කකුල හැප්පිලා වගේ එක පාට දිනුද යද නැත්තම් සත්‍ය පිටවල අරමුණක් ගෙවක් කරමින් ප්‍රතිපදාවෙන් ආපු දෙයක්ද කියලා දැනගන්න තමයි අපි මේ පාර දිගට මෙනෙහි කර කර යන්නේ. දැන් ඉන්න තැනින් හොයන්න බෑ. අපි ඉස්සරහට යනකොට මන්මත්තර තැනකට යන බව දන්න නිසායි මෙනෙහි කර කර යන්නේ. ඊට පස්සේ ඇහැරලා බලන්න මෙනෙහි කරන පාර හරිනම් ප්‍රතිපදාය බව දන්නවනම් එකක් ප්‍රත්‍යක්ෂණය කරන එක ක්‍රමයක්. ඒක දැන් කෙලස් අඩුද නැත්නම් තිබුණට වැඩිය වැඩිද කියලා බලන්න. තමන්න තේරෙන පටන් ගන්නවා දැන් මේ තිබුණට මේක දරා ගන්න පුළුවන්. මගේ සතුම් බැරිම ආදි කෙලස් මේ වෙනවා වෙන්නේ නැහැ. ඒ වගේ නීවරණ මට්ටමේ කාමච්ඡන්ද වගේත් නැහැ. ඊට වඩා සියුම් මට්ටමේ කෙලස් වර්ගයක් වැටෙනවා. ඇත්ත කෙලස් තියෙනවා. නමුත් කෙලස් අඩු වෙලා යනවා. මෙන්න මේ උපක්‍රම දෙක විතරයි සර්වචර්ය පෙන්වන්නේ. මම මේ පාරේ ප්‍රතිපදාකින් ලබාගත් දෙයක් කෙලෙස් අඩු තැනක් කියලා. එතකොට පුදුජනස සඳහන් කරන තාම ලස්සන මේ දැනෙන දරතය ප්‍රමෝදයක් බවට පත් වෙනවා. මේ දැනෙච්ච වෙහෙස ප්‍රමෝදයක් වෙන්න පටන් ගන්නයි මම ප්‍රතිපදාන්නේ මෙතෙන් ඩාවේ. කෙලෙස් අඩු වෙලා නේ. දැන් මේ දරතේ මම මැරෙලත් බව දන්නවනේ. නිින්ද කිලස් බව දන්නවනේ. ශාන්ත වෙලා නැති බව දන්නවනේ. ඒ නිසා මේ දරතය භාවනාවේ ප්‍රතිඵලයක්. එතකොට වෙහෙසක් විදිහට නෙමෙයි දකින්නේ ප්‍රමෝදයක් විදිහට දකින්නේ. ඒ ප්‍රමෝදය ප්‍රීතියක් බාටපත් වෙලා සති සම්පජාඤ්ඤයේ තියෙන සති සම්පජාඤ්ඤයේ නිමිත්තක් බාටපත් වෙනවා. ඊට පස්සේ සුඛයක් බාටපත් වෙනවා. ඒක නිසා පීඩ ගෑවනේ මේ කරදරේ මේ කංකරච්චලේ තමයි අන්තිමට සතිය පිහිටවපාට ප්‍රතිපදාය ජීවුණක් පාට ලකුණක් පාටපත් වුණාම වේදනාවක් නෙමෙයි ඒකේතොට ප්‍රමෝදයක් පාටපත් වෙනවා. ඒක මේ පොට්ටපාද සූත්‍රයේදී පරිච්ඡේද ඉවර කරනවා. මහන්නේ මේකත් උමට දරතයක් වෙහසක්. ඊගාවට පරිච්ඡේද බලන මහන්නේ මේක ධර්මයක් විදිහට බලන්න බෑනක ප්‍රමෝදයක් විදිහට බලපාන සුඛයක් විදිහට බලපාන සති සම්පජඤ්ඤය විදිහට බලපාන සුඛයක් මේ ප්‍රීතියක් විදිහට බලපාන කියලා මොකද දන්නා මේ ප්‍රතිපදාව යන්නේ කියන එක දැනීමෙන් තමයි අර දුක සැපක් බවට පත් වෙන්නේ. දැන් අපි පැයක් විතර වගේ කාලය අරගෙන තියෙනවා. ඉතින් අපි නිමා කිරීම සහ සම්බන්ධ දැනුම් දීම් තියෙනවා නම් අපි ඒ සඳහා කාර්ය ගන්නයි කියලා ඉල්ලා සිටමු. ඒ මතින් අපේ වැඩසටහන නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසාන වචන කීපයක් කියන එක වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. පළමු කොටම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වකව අපේ ස්තුතිය පොද කරනවා මෙතරම් කාර්යබහුල අවස්ථාවක ඒ වගේම වෙහෙස නොබලා මෙවැනි කටයුතු වලට අපි කෙරෙහි අනුකම්පාවෙන් පැන්නීම ගැන. ඒ වගේම එතන දකින්න තවත් විශේෂයක් තියෙනවා. අද දවසේ වැඩසටහන වෙනස්. සහභාගී වෙච්ච කට්ටියට තේරෙන්නේ නැති යම්කිසි වෙනසක් තියෙනවා ඒ ඒ මුළු වැඩසටහන තුලම ක්‍රියාත්මක වුණේ යම්කිසි තරමකට භාවනාව කරලා පරිණත භාවයකට පත්වෙච්ච යෝගීන් සහ යෝගිනියන් හට ඉදිරි ගමන තවත් දියුණු කර ගැනීමට ධෛර්යය දීම කියන මුඛ්‍ය පරමාර්ථය තුල ඉඳගෙන ඒ මුළු වැඩසටහනම විහිදුනේ. ඒක මෙතෙක් සිදුවෙච්ච නැති දෙයක්. එකම පිරිසක් එකම වගේ පිරිසක් දෙනල්ලා ඒ කටයුත්ත කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එතෙන්දී කියන්න සිද්ධ වෙනවා එක්තරා යුවලකට මම උදේ කිව්වා වගේ චන්දිම සහ තාරාදිමෙල් යුවලට අපි ඊ타මත්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද සාමාන්‍යයෙන් අපේ ලංකාවේ බොහෝ විට නැත්නම් ලෝකයේ සල්ලි වැඩිපුර තියෙනකොට ඊළඟට මොකක් හරි කරනවා නම් තමන්ගේ පවුලට නිවාඩු නිකේතනයක් නුවරේදී හදන එක තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ ළමයට ගෙදරක් අනිත් ළමයට ගෙදරක් තවත් ළමයෙකුට ගෙදරක් එහෙමයි සිද්ධ වෙන්නේ. නමුත් මෙහිදී සිද්ධ වෙච්ච ඉතා විශේෂ දෙයක් තමයි මම හිතනවා මේ ප්‍රවණතාවය ඉදිරියට තව තවත් වැඩි වෙන එක සමහර විට දකින්න පුළුවන් මේ කියලා. මේක බොහොම සුබ ලකුණක්. මොකද අද නිදහස් දිනේදී බොහෝ විට නිවාඩු දවසක් මේ වෙලාවට කොච්චර ගෙවල් වල බෝතල් කැඩිලා පාටි දාන තත්වයක් ඇද්ද? ඒ වෙලාවේ ඒ වගේ දවසක මේ වගේ දෙයක් කරන්න පුළුවන් උනේ අර වගේ කැපවීමකින් මෙහෙම තැනක් Taman බොහෝ මුදලක් වියදම් කරලා හදලා ඒක Tamanගේ පරිහරණයට විතරක් තියාගන්නේ නැතිව තමන්ගේ භාවනාවේ මිතුරු මිතුරියන් එක්ක බෙදා හදා ගන්න කතා කරලා ඒ තුලින් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මහා පිංකම් ගැන. ඒතර මේක අද ඒ තුලින් අරණ්‍ය සේනාසනයක් බවට පත් වුණා. ඒ වගේම දානමය පුණ්‍ය කර්මයන් ගොඩක් සිද්ධ කරගත්තා. ඒ වගේම තමන්ගේ දෙමාපියන් ඉදිරියේ ඒ කටයුතු කරන්න පුළුවන් වුණා මම මේ චන්දිමට කිව්වා තාත්තට ගොඩක් සන්තෝෂ ඇති මෙහෙම පුතාලා දුවලා ඉන්න කොට කියන. ඉතින් ඒක සතුටු වෙන්න පුළුවන් දෙමව්පියන් හැටියට, දරුවන් හැටියට, ඒ වගේම සමාජයට නියම විදිහට ආධ්‍යාත්මික මෙහෙවරක් කිරීමට මේ වගේ ස්ථානයක් පටන් ගැනීම ගැන මම පුද්ගලිකවත් අපි සාමූහිකවත් බොහොම සුබපතන ඔබ දෙපළට ඒත් එක්කම අද තවත් විශේෂ දෙයක් සිද්ධ වුණා. ඒ තමයි දහවල් වෙලාවේ සමිතියක් පැවතුණා. මේ භාවනා වැඩමුළු සංවිධායකවරුන්ගේ සමිතියක්. එහිදී නොඑක් දේවල් සාකච්ඡා වුණා. එතෙන්දී මට සඳහන් කරන්න ඕනේ එතන සිද්ධ වෙච්ච දේවල්. මොකද ඔක්කොම ළමෙතෙන් ආවේ නැහැ. එක්තරා අපූර්ව දෙයක් මට සිහි වුණා. එතකොට අපේ මේ ඊයේ පෙරේදා අපවත් වෙච්ච නායක ස්වාමින් වහන්සේ කොළඹ බාන්ස් පෙදෙසේ නැවතිලා ප්‍රතිකාර ගන්නකොට මං පැයකට වැඩි වෙලාවක් එක දවසක් ගිහින් ළඟ හිටියා. එතකොට මට හරියට මේ ඊටාමත්ම තදින් විදුලි කෙටුව වගේ යම් කිසි දෙයක් ඊටාම පැහැදිලිව තේරුණා එකක් තමයි එක්තරා විශාල කැපකිරීමක් සල්ලි තියෙන කට්ටියක් කරනවා සල්ලි නැති කට්ටියක් කරනවා කියන එක මම වමනේ අතිම්ම ස්වාමීන් වහන්සේගේ ඉවත් කරා එක අවස්ථාවක එතෙන්දී මට පෙළුණා සල්ලි පැත්තෙන් ගත්තොත් කොහොමටවත් කරන්න බැරි සල්ලි තිබ්බත් කරන්න බැරි දේවල් එතන එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙකුයි තව කැපකරුවන් දෙදෙනෙකුයි කරා. මල මුත්‍රා ආදී දේවල් නොයෙකුත් දේවල්. ඒ වගේම දිවාරය නැතිව. ඒ වගේම තමයි ඒ ස්ථානයේ දුන්න සොහොයුරිය භාවනා ලෝකයේ අපි දන්න සොහොයුරියක් ඒ සොහොයුරිය ඉතාමත්ම ලොකු කැපකිරීමකින් ඇයට පුළුවන් විදියට ඒ කටයුත්ත කළා. ඉතින් ඒ සිද්ධියෙන් මම මෙතන ගන්න බලන්නේ මේ අපේ භාවනා වැඩසටහන් වල මෙහෙවන කට්ටිය ඒ වගේම මෙහෙවීමට අලුතෙන් එකතු වෙන්න කැමැත්ත ප්‍රකාශ කරපු කට්ටියට මහත්ම මහත්මීන්ට රුපියල් මිලියන 5ක් නැති වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ ශ්‍රමය තුලින් ඒ දක්වන ඒ ඒ පූජාව රුපියල් මිලියන 500කටත් වඩා වටිනා දෙයක් වෙනවා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක ඊටාත්ම වැදගත්. ඒ නිසා ඒ ගැන මට සඳහන් කරන්න සිතුණා. ඒ වගේම මේ වගේ කටයුත්තක් කිසිම විදියකට සිද්ධ කරන්න බෑ අපි ටික විතරක් මෙතන ඉඳගෙන මේ වැඩේ කරන්න. මේ වටා අපිට අතහිත දෙන විශාල පිරිසක් ඉන්නවා. අපි හොඳට දන්න WW කියලා සුහද නාමයෙන් සඳහන් කරන විජේවර්ධන ඒ වගේම තවත් අපි නම් වශයෙන් දන්නේ නැති තවත් සෑහෙන පිරිසක් මම දැක්කා අපිට උදව් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි එක්තරා දවසක අපි මතක් කරා වගේ අර ගෝයන් අපි බත් ටික කනකොට ගොයම හැදෙනු හැටි ඒ විදිහට මේ මේ මේ බිල්ඩින් හැදුව බාස්ල හිටන් අපි මේ කරන වැඩේට උදව් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි සතුටටපත් වෙමු. මේක බොහොම වැදගත් දෙයක්. වැදගත් ඒක ආරම්භයක්. ඒ වගේම මේක මම හිතන්නේ ඉදිරියට පවති පැවැත්වේ කියලා මේ ආකාරයේ වැඩපිළිවෙලක් මම දැක්ක පොතක් එහාට මෙහාට යනවා අප්‍රේල් 19 වෙනිදායි අවුරුද්දෙන් පස්සේ ඉතින් මම මේ රෙකෝඩ් අද පටිගත කරපු ඒවා තවත් විශේෂ ස්වාමින්වහන්සේගේ ධර්ම ඛණ්ඩයක් එක්ක මම එකට පළ කරන්න මං හිතුවා ස්වාමින්වහන්සේගේ චචක්ක සූත්‍රයේ හත්වෙනි ධර්ම දේශනාවේ එක්තරා ඛණ්ඩයක් තියෙනවා බොහොම වැදගත් ඛණ්ඩයක්. ඒකත් එක්ක මේක කිරි පැණි වගේ එකට යයි කියලා හිතුණා මට. ඒ නිසා ඉදිරි දින කීපයේදී ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි වෙන කැමති කෙනෙක් කතා කරනවා නම් කතා කරමු නැත්නම් අපි ඉවර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මට ඕන කරලා තියෙන්නේ මේ බෝල සෙල්ලම් කරන්න යහපැත්තේ බිලක් ඉරිපය තනියම සෙල්ලම් කරන්න බෑනේ මට. ඒ නිසා ඕගොල්ලෝ මම දාන දාන බෝලේ මට එවණ්ඩායි. එතකොට මම දන්නවා ගේමක් කරනවා කියලා. එහෙම නැතුව ජීවත් වෙන වැඩකුත් නැහැ. ජීවත් වෙන්නත් බෑ. වැඩක යෙදෙන්න ඕනේ. එතකොට මේ සම්බන්ධ වෙන අනිත් පාර්ශවයේ එහා සමාන කාර්යක්ෂම වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම තිරියන් ගේමක් කරනවා. දෙපැත්තටම වෙනවා. ඉතින් ඒක මන්න සතුටින් අද ඉන්නේ මොකද හේතුව? මේ 2006 ඉඳලා මේ දක්වා කරපු වැඩවල අරණ මතක් කරා එදා ලොකු සංස්කෘතික දේ තියෙනවා දකින්නකොට සංස්කෘතික මේ එකක් එකිනෙක වැඩක් නෙමෙයි මේ ගැම්මක් කියන්නේ. දියුණු වෙන ගැම්මක් මේකේ තියෙන්නේ. ඒකේ දැන්න තියෙන්නේ බොහොම සාධනීය පැත්තක්. අපි මේ සාක්ෂි වෙන්නේ නැත්නම් අපි මේ කාය සාක්ෂිය දෙන්නේ ඒ වගේ යන ශාසනික වැඩපිළිවෙලකට. ඉතින් තවදුරටත් මේකට පරිතද කරගෙන තව උනන්දුවෙන් මේක සම්බන්ධ වෙනකොට මේකෙන් ලැබෙන මේ හොඳ ප්‍රතිචාරය නැත්නම් හොඳ කම්පන ශක්තිය අත්‍යවශ්‍යයි අද සමාජයට. සමාජයේ විශාල වැකියුම් එකටයි අපි මේ මේ කම්පන ශක්තිය දෙන්නේ පුංචි කියලා හිතන්න එපා. සියලු දෙනාගේම සහයෝගය එක හා සමාන අවශ්‍යයි. ඉතින් මේක වෙලා තියෙන ආටෝකේ වගේ මේක අර භාවනා කළ පුරුදු අයගේ ගුණයක්. ඉතින් මේගොල්ලෝ අනිවාර්යයෙන්ම දර්ශී චර්චා ගත කරන්න ඕනේ. අනිවිදේ සෞඛ්‍ය සම්පන්න විදිහට යන්න. මම යන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. දැනට යනවා තවත් සතුටින් මේ ටික කරන්න කියලා මම කිව්ලා හිටියා. ඒක මගේ උපන්දින පණ. දැන් ඒක නම් අපි අත සිල් සමාදන් කරන්නේ නැහැ නේද? දාලල්ල. ඒක සිල් පවන්නේ කරන්න ඕනෙත් නැහැ. ඒ නිසා ඔක්කොමලා ඒ හැම වැඩක්ම කරනකොට අදිෂ්ඨාන කරගන්න අපි සමාදන් වෙන සීලේ. ඉතින් අපි මේ සෝද පෞලේ සම්පතිය වගේ එහෙම නැත්නම් ධර්ම ඥාතිත්වයෙන් කරපු වැඩේ නිමාව මෙතන සටහන් කරන සම්බන්ධ වෙච්ච සංවිධානය ඇති සම්බන්ධ වෙච්ච ඥාතිත්වය ඇති සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් ඒ වගේ අපේ අපේ ඉදිරි ගමනටත් මේ ගමනට අපි මේ රස කරගන්න කුසල ශක්තිය එකසේ හේතු වාසනා වේවා කියන අතිස්ථානය ඇතුව මෙත්තාවතා ചാති ගාථා සජ්ජහායනා කරමු මුදිතා ශීර්ෂේ ඒකෙන් අපේ වැඩසටහනේ සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරමු ඉතාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉතාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රැකන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා